තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යංකෝ භික්කවේ ඉමේ සම්තින්නම් ධම්මානං සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නේවාසික උපාසක මහතුරුත් ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන ලබන ධර්ම දේශනාව නැත්නම් ධර්ම දේශනා මාලාව සඳහා අපි මාතෘකාවසෙන් තබා ගත්තේ සලායතන සංයුත්තේ සඳහන් වෙන ද්වයං සූත්‍රය නැත්නම් මේක කියන්නේ දෙවෙනි ද්වයං සූත්‍රය කියලා ဒုတိ ය ද්වයං සූත්‍රය කියන එකයි මේක සඳහන් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම වේදනා සංයුත්තේ තමයි මේක රචනා වෙලා තියෙන්නේ බුද්ධ ජයන්ති පොතේ නම් හතරවෙනි සංයුත්තනිකා හතරවෙනි කොටසේ සංග්‍රහ වෙලා තියෙනවා මේ සූත්‍රේ. මධ්‍යම ප්‍රමාණේ සූත්‍රයක්. මේ සූත්‍රයේදී මේ සලායතන වැඩ නැත්නම් අපේ එක පුද්ගලය තුළ තියෙන ඇහ කන නාසය දිව කය මන කියන මේ හය දෙනා හය ආයතනයක් වැඩ කරන හැටි හොඳට නරකට දෙකටම වැඩ කරන හැටි පිළිබඳව හොඳ විග්‍රහයක් සරුවචනාංශ ඉදිරිපත් කරන්න. ඉතින් අපි සලායතන පිළිබඳව කතා කරුවොත් හොඳයි කියන නිසායි මේ සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. අපි මේ වෙනකොට දේශනා දෙකක් පැය දෙකක් මේ සඳහා ගත කරලා තියෙනවා. අපි තුන්වෙනි දවසටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පළවෙනි දවසේ අපි කෙටියෙන් මතක් කර ගැනීමක් කරනවා නම් අහපු ඇත්තන්ට සිහිපත් වෙන්නත් අද ඉස්ලාම් සම්බන්ධ වෙච්ච ඇත්තන්ට සම්බන්ධය ලබා ගැනීමත් අදහසින් පළවෙනි කේදී සඳහන් කරේ මේ ඇහැට රූපයක් ආපాతගත වෙනකොට ඇහි දකින හිතක් පහළ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියලා තමයි යෝක මේ බණ පොතේ සඳහන් වෙන්නේ. චක්කුම් කියලා කියන්නේ මේ මාස ඇස මේ අපේ තියෙන චක්කු ප්‍රසාදේ ඇහි ඔපේ. පටිච්ච රූපේච ඒකට එළඹිච්ච රූපේ. ලෝකෙ කොච්චර දෝ රූප තියෙනවා. ඉස්සරහින් පස්සෙන් ඊයේ අද හෙට වශයෙන් එයින් ඒ කතා කරන චිත්තක්ෂණයේ ඇහැට එළඹිච්ච රූපෙට තමයි පටිච්ච රූපේ කියලා කියන්නේ. එළඹිච්ච රූපේ. ඒකට කියනවා ආපාතගත වුණා. හමු වෙන රූපේ, මුණ ගැහිච්ච රූපේ කියලායි කියන්නේ. ඒ ඇහැට රූපයක් ආපාතගත වෙනකොට මුණ ගැහෙනකොට ඉස්සරහට මුලිච්ච වෙනවා කියලා වචනේත් පාවිච්චි කරනවා. මුලිච්ච වෙනකොට අනිකුත් ආයතනයන්ගෙන් කරදරයක් නැත්නම් හිත ඇහි උපදිනවා. ඒකට අපි කියනවා දකින හිත කියලා. මේ බණ පොතේ සඳහන් වෙන චක්කු විඥාන කියලා. ඔන්න ඔය තුන පහළ වීම සිද්ධ වෙනවා. ඒ නිසා චක්කු විඥානයක් නැත්නම් ඇහි හිත දකින හිත පහළ වෙන්න නම් අනිවාර්යයෙන්ම ඇහැට රූපයක් ගැටෙන්න ඕන. නැතුව වෙන්නේ නැහැ. ඒ නාම ධර්ම දෙකේ ගැටීම නිසා චක්කු විඥානයේ තෙන්ට කිට්ටු වෙච්ච ගමන් ඔන්න දකින්නෙක් බවට පත් වෙනවා. පුද්ගලයා දකින්නෙක් බාටපත් වෙනවා වෙන ආකාරයෙන් කියනනම් ඔහුගේ ඇහිීම ගඳ බැලීම රස බැලීම පහස විඳීම හිතීම හිතිනවා ඉట్లా කෙලීම දකින්නෙක් බාටපත් වෙනවා ඒ තාක්කල් ඒ දැකීම සිදුවෙන තාක්කල් ඒ පුද්ගලයාගේ ඒ චක්කු සම්පස්සේ කියන මේ තුන එකට ගමන් කිරීම සිදුවෙනවා ඒක බොහොම වැදගත් දෙයක්. නමුත් ඒක පේන්නේ නිකන් සිද්ධියක් වුණා, සිද්ධිය වාර්තා කරුවා විතරයි. ඇහත් සජීවීව සජීව කියලා කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ඇහි ඔපේ හොඳට තියෙන අන්දේක් නෙවෙයි. වගේම ආලෝකයක් තියෙනවා. ඒකට රූපයක් මුලිච්ච වෙනවා. මුලිච්ච වෙච්ච ගාන දකින්නෙක් වාටපත් වෙනවා. මේ තුන් දෙනා. නැත්නම් අපි තව විදිහට පිරිසුදු කරන ඇහැට රූපයක් මුලිච්ච වෙනකොට ඇහි හිත පහළ වෙනවා. දකින්න හිත පහළ වෙනවා. මේ තුන් දෙනා එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒකේ අර ඇහැට රූපයක් මුලිච්ච වෙලා ඇහි හිත පාල වීම තමයි අපි මුල් දවසේ මේ දේශනාවට හැකියතාක් දුරට විස්තර සහිතව ශක්ති ප්‍රමාණය එකතු කරා. දෙවෙනි දවසේ අපි කෙරුවේ ඇහි මේ සිදුවෙන දේම තමයි ආනාපානයේදී කාය ස්පර්ශය කාය ප්‍රසාදයට වායෝ පොට්ටබ්බ ධාතුව වැඩිම නිසා හිත කයේ පහළ වෙනවා චක්කාය විඥානේ පහළ වෙනවා කියන එක දෙවෙනි දවසේ ගත්තා. එතකොට අපි ඒක භාවනාවට කිට්ටු කරගත්තා. උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් හෝ නාසිකාග්‍රයේ සිදුවෙන ආස්වාද ප්‍රස්වාස වායු පොට්ටබ්බ ධාතු හෝ වමත බීමේදී දක්නත බීමේදී මේ පොළවේ ගැටීම අනුව ඒ පහළ වෙන කාය විඥානේ. ඒක තමයි එදිනදා කටයුතු කරනකොටත් යනකොට එනකොට අත ගන්නකොට සිවුර පෙරවනකොට පාත්‍රය හොදනකොට අඳින් පළඳුන් ගන්නකොට පිඟාන කෝප්පය හොදනකොට හැම වෙලාවෙදීම මේ කාය ප්‍රසාදයට කායේ ඔපේට මොනවා හරි පිට දෙයක් හැපෙනවා. ඒ හැපෙනකොට අපේ හිත රූප බලන අවස්ථාවෙන් සද්ධාහන අවස්ථාවෙන් ගන්ධ රස බලන අවස්ථාවෙන් වෙන් වෙලා කයේ පහළ වෙනවා. එතකොට අපි කියනවා පහස ලබනවායි කියලා. ස්පර්ශයක් ලබනවායි කියලා. ඒ තුන කායත් සජීවීව තියෙනවා පිටින් මොනවා හරි ඒක ඇවිල්ලා වදිනවා නැත්නම් කය ගිහිල්ලා පිට දෙක වදිනවා. ඒ වැදුනට පස්සේ එතන මේ අනික් තැන් වලට දුවන්නේ නැතුව හිත නන්නත්තර වෙන්නේ නැතුව කයේ පහළ වෙනවා. කාය විඥානේ පහළ වෙනවා නම් ඒ තාක්කල් අප කියනවා ස්පර්ශය සිද්ධ වෙනවා. කායේ කාය සංපස්සේ සිද්ධ වෙනවා කියන්නේ. එහෙම වෙන්නේ නැතුව කවදාකවත් අපි ටික දැක ගන්නවත් දැන ගන්නවත් විඳ ගන්නවත්වත් අරමුණක් ලකුණක් ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඇහැට රූපයක් ඇහි රූපයක් පේනවා කියන්නේ ওই සිද්ධි වෙලා ඉවරයි. එතකොට අපිට ඕවා බලන්න කරන්න වෙලාවක් නැහැ මේ සරුවචනංශය මේ පෙන්ලා දුන්නේ නැත්තම්. කොහොම වුණා බව දැනගන්න පුළුවන් ලකුණ තමයි ඔන්න ඒ රූපයේ එක්කෝ ආකාරයේ පේනවා. එහෙ නැත්නම් ඒකේ ලකුණක් නිමිත්තක් පේනවා. එහෙම නැත්නම් ඒක ගැන Tamanට කීමේ හැකියාවක් එනවා. මම ආසව දෙක දැක්කා. ඒ දේ අරිට වැඩිය වෙනස්. මෙතෙක් කල්ලා දැකපු දේවල් වලට වඩා වෙනස් කියලා ඒ ඒ දකින්නට ඒක අනිවාර්යයෙන්ම කියන්න කුප්පන ගතියක් එනවා හිතට නොයෙකුත් දේවල් මේ මෙතන ඉන්න කට්ටිය කවුරක්වත් දැක්කේ නැහැ මං විතරයි දැක්කේ කියලා ඒක ಉದ್ದೇಶයට නගන්න පුළුවන් ශක්තියක් එනවා යමක් දැක්කට පස්සේ අහුකට පස්සේ විශේෂණ නැත්තම් විශේෂ නැති දෙයක් නම් අර අහවල් දවසේ අපි දෙන්නම දැකපු දේ අර අහවල් දේ නැත්තම් අසවල් නම කියලා ඒකට ඉතින් දීපු නමක් පටබැඳි නමක් හොදේනවා ඒක නිසා ස්පර්ශයක් සිද්ධ වුණා නම් ඇහි හෝ කාටන කයේ හෝ ඒසි ඒක ඒ ඒකේ ආකාර දැකීමෙන් ලිංග නිමිති දැකීමෙන් නැත්නම් ඒක ගැන කියන්න පුළුවන් ශක්තිය ඇතිවීමෙන් තමයි ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ සංසාරයට සම්බන්ධ වෙන්නේ නිවනට සම්බන්ධ වෙන්නේ. එතනින් තමයි අපි මේ භාවනාව ගොඩනගන්නේ. ඉතින් ඒක නිසා අපි භාවනා කළත් නොකළත් මේ වැඩ කොටස නම් සිද්ධ වෙනවා. ඒක මේ බුදුහායාන වාසේ ඉලිකෙරුවයි කියලා අලුත් වෙලත් නැහැ. එලිකෙරුවේ නැහැ කියලා වෙනස් වෙන්නෙත් නැහැ. ඒ වගේම කොච්චර භාවනාවෙන් ඉදිරියට ගියත් ඒ මුල් වැඩ කොටස් කවදාවත් දැකන්න හම් වෙන්නේ නැහැ. ඇහැට රූපයක් වදින අවස්ථාව අපි දන්නේ නැහැ. වැදුනට පස්සේ ඒකේ දිගට ඒ සංඥාවම එන්න ගත්තොත් තමයි සාමාන්‍ය ඔය අභිධර්මානුකූලව නැත්තම් ඔය පසු කාලේ ඇති කරගත්ත ওই චිත්ත වීති ගණන් ක්‍රමයේ හැටියට කියනවා ඒක චිත්ත වීති පහක්වත් යන්න ඕනේ කියලා දකපු රූපය පිළිබඳව ආකාරයක් කියන්න. දකපු රූපය පිළිබඳව ලිංගයක් ගන්න. ලකුණක් ගන්න. නැත්තම් ඒකේ ආරම්භන අරමුණු කරන්න. මම ආසවල දෙය දැක්කයි කියලා තමයි සහතිකයක් එන්න ඒ චක්‍රෙම පස්සරක්වත් කරගෙන්න ඕනේ. ඒ චිත්ත විදේ පස්සරක්වත් දුවන්න ඕනේ. ඒ නැත්තම් ඒක වෙන උද්දේශයක් කරන්නේ. මම මේක දැක්ක දැක්කමයි මම මේ බොරු නෙවෙයි කියන්නේ ඒක අසවල් දෙයට වැඩිය වෙනස් මේකට වැඩිය වෙනස් මේකට වැඩිය වෙනස් කියලා ඒ මේ Tamante ඉගෙන වචන කතා කරන්න ಉದ್ದೇಶයක් කරන්න ප්‍රකාශයක් කරන්න අදි වචනයක් කරන්න චිත්ත වීදි පහක්වත් දුවන්න ඕනේ කියලා ඒ පළවෙනි චිත්ත වීදියේදී ඒ කියන්නේ අපි මෙතෙක් කල් කරගෙන ගිය වැඩේ නතර වෙලා ඇහැට හිත හැරෙන්න ඉස්ලාම් රූපේ වදිනකොටම අපිට මොකද්ද වෙනව නමුත් ඒක අපේ අපේ ඥාණයට කවදාකවත් අහු වෙන්නේ නැහැ අපි කනේ තිබුණ සද්දේ ඇතිබුණ හිතක පාරට ඇහැට හැරෙනකොට කොහොමද උනේ කියලා අපි දන්නේ නැහැ. අපිට හැබැයි කනේ තිබුණ හිත යොදන්න පුළුවන්කම තියෙනවා. ඕක මට නෑ හේවා. මට මේක දකින්න ලැබෙයක් යොදන්න පුළුවන්කම තියෙනවා. ඒ යොදනකොට නම් ඔන්න චේතනා පහළ යොදන හැටි හිතා ගන්න පුළුවන්. වෙනකොට අල්ලන්න අමාරුයි. නමුත් අපි විවහාරයේ තියෙනවා මං යන්තම් සුද දැක්කා කියලා වචනය. ඒකේ විතර වශයෙන් කියන්න බෑ, උද්දේශ වශයෙන් කියන්න බෑ, ලිංග වශයෙන් කියන්න බෑ, ආකාර වශයෙන් කියන්නේ යන්තම් සුද්ධ දකින්නකොටම මේ ඒකෙතරින් අයින් වුණා, එක්කෝ මට එන්න වුණා, අර එහෙම කියලා සක්මන් කරනකොට හුඟක් වෙලාට ඕක පේනවා. නමුත් ඒ කියන්නේ සාම චිත්ත වීති 1යි 2යි දුවලා තියෙන්නේ. මේ මේ මේ ඇත්ත කතා වෙච්ච දේ කියනවා නෙමෙයි විග්‍රහ කිරීම සඳහා කියන්නේ. චිත්ත වීති එකක් දෙකක් දිවුවනම් අපිට ඒක පිළිබඳව කිසිම කට උත්තරයක් දෙන්න සාක්ෂියක් දෙන්න පුළුවන් කමක් නැහැ. හතරක් පහක් එක දිගට දිව්වොත් තමයි ඒක පිළිබඳව අපිට ආකාරයක් සටහනක් නිමිත්තක් ලිංගයක් මේ ಉದ್ದೇಶයක් කරන්න පුළුවන්. ඒක නිසා යෝගාවචරයා ආස්වාද ප්‍රසවාස කරනකොට හොඳට මේ කයේ නෙවෙයි හිත තියෙන්නේ හැපෙන තැන නාසිකාග්‍රේමයි. ඇත්තද හොඳයි. එහෙනම් ඒක දැනගන්න ඕනේ. දැන් හිත නාසිකාග්‍රේට ගිහලා චිත්ත විද්‍යුත් තුන හතරක්වත් දුවලා. දැන් ඊට පස්සේ කියනවා එහෙමනම් ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස පොඩ්ඩක් අල්ලගන්න මුතනම තහවුරු කිරීම සඳහා දෙකේ වෙනස අල්ලගන්න උත්සාහ කරන්න කියලා. ඒකත් කියන්න බෑ. මේ ආස්වාද ප්‍රසවාර රැලි හතරක් පහක්වත් එක දිගට බල නැත්නම් වෙන විදිහට කියනවනේ ඒ ක්‍රියාවලියේ චිත්ත විදි තුන හතරක් තිබෙ නැතුව කරන්න බෑ කියලා කයි මේ විග්‍රහ කරන කට්ට විස්තර කරා. ඉතින් අපි කියනකොට වැඩේ වෙලා හුඟක් වෙලා. දැන් තියෙන්නේ භාවනා නොකරන්න වෙලා තියෙන්නේ වැඩෙත් වෙලා තියෙනවා. කියලත් නැහැ. හිංසාව තොග ගන්න කියලා තියෙනවා අපිට කිසිම ධර්මමේ විග්‍රහයක් ධර්ම විචයක් පහළ වෙලා නැහැ. යෝගාවචරය කරන්නේ වෙනදා තාලෙටම වැඩේ වෙන්න ඇරලා කොච්චර ඉක්මනට නාසිකාග්‍රේට හිත ගියාදෝ කොච්චර ඉක්මනට ආස්වාද ප්‍රසවාසයේ වෙන් කළ දැනගන්න පුළුවන් වුණාදෝ කොච්චර දුරට ඊයේ නොකියපු තරම් තොරතුරු මට අල්ලා ගන්න පුළුවන් වුණාදෝ කියලා අර ඇති වෙච්ච හිතේ තියුණු භාවය තව තවත් දියුණු පවණු කරන්නයි උත්සාහ කරන්නේ අපි ඉස්සරහට යනවා ඇයි එහෙම කරන්න කියලා ඇයි එක කිරීමේ ආනිසංශ කියලා දැනගන්න. ඉතින් එතකොට අපි මොකද්ද මේ කරන්නේ? මගේ හිත තියෙන්නේ කයේ නෙවෙයි නාසිකාග්‍රේ කියලා හොඳට පොට්ටේ කත ගාලා බලන්න වගේ දාන්නවා. ඒ නාසිකාග්‍රේ තිබ්බත් ආස්වාද ප්‍රසවාසයේ නෙවෙයි හිත තියෙන්නේ ආස්වාසයේ කියලා දානවා. ආස්වාද ප්‍රසවාසයේ දෙකේම නැහැ. තියෙන්න බෑනේ. දැන් තියෙන්නේ ආස්වාදය. හරි. එහෙනම් ඒක ප්‍රස්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, රූපයක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, ප්‍රස්වාසය නෙවෙයි, කයේ නෙවෙයි කියලා දැනගන්න ඒ ආස්වාසයටම ආවේනික වූ ආකාරයක්, ලිංගයක්, නිමිත්තක්, ಉದ್ದೇಶයක් මතුවේ. ඒක මේ දඬුවම් කිරීමක්වත් නෙවෙයි, මතු වෙනවා. ඒ කියන්නේ හොඳටම ආස්වාදයේ හිත නිමග්න වෙලා ඉතින්. ඔන්න ඒක ඉවරයි. ඔන්න ප්‍රස්වාසය මතුවෙනවා. එතකොට දන්නවා ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයේ තියෙන්නේ. කය විසිරලත් නැහැ, හිතවිලි සද්ද වේදනක් නැහැ. දැන් ඔන්න ආස්වාසයට වෙනස්ව ප්‍රස්වාසය මෙහෙම වැටෙන්නේ කියලා ආස්වාසයෙන් වෙනස් වූ ආකාර ලිංග නිමිති උද්දේශ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක කුප්පණ එකයි යෝගාවචර කරන්නේ. උලුප්පණ එකයි කරන්නේ. මේක මේ උත්ප්‍රේරණය කරනවා. මේ කියා ගන්න පුළුවන් ශක්තිය උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කරන්න කරන්න කරන්න කරන්න මම කියන්නේ කවුද? මෙතන මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ කියන එක පිළිබඳව කවම කවදාකවත් සංසාරේ නොකිරිච්ච වැඩකට අන්ධකාරයකට ලයිට් එකක් දාගත්තා වගේ පේන්න පටන් ගන්නවා. ඒක අමාරුයි. මොකද හේතුව අපි මෙතෙකල් ඔය කකා කකා ගියා මිසක් අව කාපු එකේ රාත්තල් ගන්න බැලුවේ නෑ. දැන් ඔය රාත්තල් ගන්න බලන්න හදලා. ඉතින් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ආස්වාසය ආස්වාසයෙන් ප්‍රස්වාසය යනකොට ඉතින් ආස්වාස ප්‍රස්වාස දෙක මැද කොටහ පේන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසාරිනකොට සද්ද ඇහෙන හැටි දැනගන්න අවස්ථාව ලැබෙයි. හිතවිලි එන හැටි දැක ගන්න අවස්ථාව ලැබෙයි. වේදනාව එන හැටි අවස්ථාව දැනගන්න අවස්ථාව ලැබෙයි. එතකොට ඉතින් ගොඩාක් දුරදි ගියන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසවාස කියන කණු අල්ලගත්තා නම් ඒ අත්තල අල්ලගත්තා නම් ඒ ඉර දිගේම ගියා නම් ඔයින්ගෙන් පස්සේ සිද්ධ වෙන වැඩ රාජකාරී ගොඩකට අවශ්‍ය කරන්නව පදනම සකස් වෙනවා. නමුත් අපි හුඟ වෙලාවට ආධුනික යෝග ආචරය ආස්වාද ප්‍රසවාසයේ ඉන්නකොට හිත පිට ගියොත් හිත හිත නරක කරගෙන සලුවක සාදාලා නැගිටලා යනවා. භාවනා කැරිලා ඉන්නේ. ඇත්ත ඒ වෙලාවට එහෙම තමයි. මොකද මේ හිතේ තාම ශීල විසුද්ධියේ තහවුරු බවක් හෝ චිත්ත විසුද්ධියක් නැති නිසා බොහෝම ඉක්මනට අර පුංචි දෝෂයෙන් පවා කඩ කප්පල් වෙන කලබල වෙන ගතියක් තියෙනවා. යෝගාචරයේ තපස් ගුණ වැඩිලා නැහැ. ඉවසීමේ ගුණ වැඩිලා නැහැ. සමාධි සති වැඩිලා නැහැ. ඉතින් එහෙම එහෙම ඉඳලා අපි හිතමු යම් වෙලාවකට දැන් මෙතන ඉන්න හුඟ පිරිසකට වගේ වරින් වර ආනාපානෙම හිත හිටිනවයි කියලා. ආන්න එතකොට හිතන්න ඕනේ මෙතෙන් දෙන්න අපි කොච්චර මහන්සි වෙලාද මේක හදාගත්තේ. ආරණ්‍යයකට ඇවිල්ලා, අඹ කතරුවන් වස්තු භෝගාත හැරලා ඇවිල්ලා, එක තැනක ඉඳගෙන දරු වරු ගණන් දඟලලා දඟලලා දඟලලා තමයි මේ ආස්වාද ප්‍රසාදේ හිත යොදාගත්තේ. දැන් එතනින් නතර කරන්න නරකයි. මේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොල දැනගන්න. ආස්වාසේ පෙර නොදැක්ක ආකාර සේරම දැක ගන්න බලන්න. ඒ වගේම ලිංග වෙන්කර දැන හැරීමේ ලක්ෂණ වෙන්කොල දකින්න. නිමිති නිමිති ගන්නවද මගේ හිත මේ ආස්වාසේ දැකලා ආස්වාසේ ප්‍රියව මනාප වේග අල්ල ගන්න නැත්නම් අනේ ඉතින් ඕක බැලුවයි කියලා ඇති වැඩේ මොකද්ද කියලා ඒක ආමනාපෙන් බලනවද ඒක නිමිති කරනවද අපි ඒකට අරමුණු කරනවයි කියලා කියනවා නිමිති ගන්නවයි කියලා කියනවා හිත ගියත් ඒකට ප්‍රියමනාප වරමුණු ගන්නවා නැත්නම් ඒක නොසලකා හරිනවද ඒක උද්දේශය උද්දේශය කියලා කියන්නේ මේක තව කෙනෙකුට කියන්න පුළුවන් ශක්තියක් මම එදා ආස්වාසේ දක්නකොට මට තිබුණු උණුසුම් ගතිය විතරයි නෑ සීතල ගතිය විතරයි මට පේනවා මේ සීතල ගතිය බොහොම අවුල් වියවුල් නැතුව निराවුල් ප්‍රවාහයක් විදිහට හිමීට ඇදිලා එනවා ප්‍රසවාසයේ මම ඉතර දැක්ක උණුසුම් ගතිය විතරයි දැන් මට පේන්නේ උණුසුම් ගතිය වියවුල් සහිතව රැලිමාලා නගමින් තමයි හොස් හොස් කාලා එළියට යන්නේ කියලා. අර නොදැක්ක දේවල් නිර්වචනය කිරීමේ හැකියාව, අදි වචනයට ලැක්ීමේ හැකියාව එන්ටෙන්ට කුළු ගන්නට. තියුණු කරන්න. කරන්න කරන්න අරමුණට කිට්ටු කරනවා. ආනේ විදිහට යනකොට විතරයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ මෙන්න ආස්වාදයේ ප්‍රසායනකොට හිතවිල්ලක් ආපු හැටි. එන්න මුකුළු කරන හැටි. ඇවිල්ලා ගෙට ඔළුව දාගන්න හැටි මුළු කඳම රිංගාගෙන සම්පූර්ණ පාළුගේ වළම් බෙදිනා වගේ ආශස් ප්‍රසවාසී අකාම කාගෙන හිතවිල්ල රජ වෙන්න හැටි පස්සේ හිතවිල්ලට පා වෙලා හෝ නැත්තම් Tamanට බයලජ්ජා පහළලා ආය ආනාපානෙට ආවට පස්සේ හිතවිල්ල යන හැටි මම සේරම ආනාපානෙ දැක්ක වගේම වැදගත් සිද්ධි අත්‍යවශ්‍ය සිද්ධි ඒක දැක්කට කරප්පන් එන්න නරකයි දැක්කට gadu ගැනෙන්න නරකයි දැක්කා ආනාපාන කරනකොට හිතවිල්ලක් ආවා ආනාපාන කරනකොට සද්දයක් ආවා වේදනාවක් ආවා කියලා ඒව මහා ලොකෝට බයක් කරගත්තොත් ඒව මහා ලොකු හානියක් කරනවා ඒව දැකලා ඒව ඒව වශයෙන් දැක්කොත් ඒවට අපිට හානි කිරීමේ ශක්තිය අඩු වෙලා ආනාපානයේ දිගට පවතිද්දී හිතවිලි සද්ද වේදනා එනවා කියන එක ස්වභාවික දෙයක් එකපාරේ බොහෝ සෙනග යන්නේක ස්වභාවයි එක්කෙනෙකුට එකපාර ගියාට පස්සේ අනිත් එක්කනට යන්න ඕන කියලා දෙයක් කෝච්චි පාරවත් නැහැනේ. ඒකනේ කෝච්චි පාරවල් දෙකක් දාලා දීලා තියෙන්නේ. එක පස්සේ එක පස්සේ එක පස්සේ කෝච්චි කොච්චර හරි යනවා. එකපාරම යන්නේ නේදකම තිබ්බොත් ඉතින් අමාරු. ස්ටේෂන් එකට යන්න ඕනේ මාරු කරන්න. ආන් ওই වගේ මේක ඉස්සලා ඉස්සලා පටන් ගන්නකොට එහෙම තමයි. ඉතින් කෝච්චියේ ඉස්සලා ලාම්පුකුත් අරගෙන ගියාලු මිනිහේ. එනකොට ගෙඩියක් ගහගා යනවලු කල්ලාතුව මේ කෝච්චියක් එනවා. ඒක ඉස්සල්ලාම කෝච්චි හදපු කාලේ. මොකද මිනිස්සු දැකලා නැහැ. දැන් බල්ලෙක්ක් ගණන් ගන්න. කෝච්චියක් ගියාර කවුරුත් ගන්න. ඒ වගේ තමයි අර ඉස්සල්ලාම අපි මේක දකිනකොට අර කෝච්චිය හදපු කාලේ වගේ ලාම්පුව කෝච්චිය ඉස්සල්ලා ලාම්පුවක් කරගෙන යනවා ගැටාරයක් ගහගෙන ගහගෙන යනවා. ඒ මොකද ඒ තරම් ලොකුයි. ආනාපානෙ දැක්කයි කියන එක ලොකුයි. නමුත් පහුවෙනකොට මේ ආනාපානෙත් වෙනවා, හිතවිලිත් වෙනවා, සද්දත් වෙනවා, වේදනත් වෙනවා. ඉතින් දානවා 105ක් ආනාපාන තියෙනවා. 10ක් තියෙනවා, 15ක් තියෙනවා. අනිත් ඒවත් එනවා. ඔන්නෝකට ගණන් නොගෙන මට ගණන් නොගෙනයි කියලා කියන්නේ හැලු කරනවා කියන එක නෙවෙයි. ඒවා පිළිබඳ දැනගෙන ඒකෙත් වෙන්නේ ආනාපානෙත් වෙන්නේ එකම දේ. චිත්ත විදි තුන හතරක් එකක දිව්වට පස්සේ තමයි අපිට ඒක පිළිබඳව යමක් කියන්න පුළුවන් ශක්තිය එන්නේ. ඒ නිසා යමක් කියන්න පුළුවන් ශක්තිය දැන් ඇවිල්ලා තියෙනවා නම් මොනවද කියන්නේ කියලා අහන එකයි තියෙන්නේ. මම මේක කොහොමද ගුරුවරයාට මේ කියන්නේ කියලා හොඳට විස්තර වශයෙන් ලියන්න පටන් ගත්තොත් ඒ දේ අපිට හානි කරනව අඩු වෙනවා. මේන්න මේ විදිහට ස්පර්ශය කියන මූල ධර්මයේ ස්පර්ශය ඇවිල්ලා ඉවරනාට පස්සේ අපි දැනගන්නේ ස්පර්ශය ආපු නිසායි අපිට ඒ ගැන යමක් කියන්න පුළුවන්. ලකුණක් ගන්න පුළුවන්. නිමිත්තක් ගන්න පුළුවන්. ආකාරයක් කියන්න පුළුවන් ඉන්නේ. දැන් කරන්නේ ඒක තහවුරු කරන එක. මොකද්ද? Tamanට ආපු ලකුණ, Tamanට දැනෙච්ච නිමිත්ත, Tamanට ලැබෙච්ච ආකාරය කියවීමට හැකියාව පුළුවන් තරම් තව ගුරුවරයෙක් අල්ලගෙන කර්මස්ථානාචාර්යවරයෙක් අල්ලගෙන නැත්නම් කාය කල්යාණ මිත්‍ය කරන කියන්න කියන්න කියන්න අපි මේ ස්පර්ශය පිළිබඳව මේ වෙනකොට වෙලා ඉවර වෙච්ච ධර්මයක් පිළිබඳව පුදුමාකාර දැනීමකට එන්න පටන් ගන්නවා. මේ ස්පර්ශය අභිධර්ම පොත් පවා එහෙම නැත්නම් අපේ අටුවා පොත් පවා පිළිගන්නවා. චෛතසිකයන් අතර අමාරුම චෛතසිකය කියලා. අල්ලන්නම වාරි මොකද හේතුව ස්පර්ශය ගන්න දාන ගන්නකොට ස්පර්ශය වෙලා ඉවර වෙලා. ඒ විතරක් නෙමෙයි හිත වර්ණ ගන්නලා හිත පිස්සු වට්ටලා. ඉතින් ඒක නිසා මේ පිස්සු ඇතිච්ච හිතට ස්පර්ශය නිසා මේක ඇති උනේ කියලා දැනගන්නවයි කියන එක මේ වඳුරා රිලව නැත වඳුරේ කරේ රිලවේ තමයි. කන්නාඩි අර මූණ අල්ලන්න හදනවා වගේ. ඌජි කොච්චර දෝ කන්නාඩි ළඟ තියාන ඒකට විරිට විරිට ගොරව ගොරව එහා පැත්තේ අල්ලනවා. කවදාවත් අහුවෙන්නේ. ඌ කවදා හරි වැඩි වෙලා හරි මූණ අත ගාපු දවසට නම් තේරෙයි මේ කන්නාඩියෙන් පේන්නේ මෙතන තියෙන එක තමයි. එක දවසක් ඔය මහලෙපළම ඉන්න කාලේ ඔය ළමයි ගොඩාක් එකම කන්නාඩියයි තිබුණේ අපි ඉන්න ශාලාවේ. උස කණ්ණාඩියක් මිනිස්සෙක ප්‍රමාණය දගෙන කණයි කොට ළමයෙක් ගිහිල්ලා කොණ්ඩේ පීරනවා. පිටිපස්සේ උස ළමයෙක් ගිහිල්ලා ඒක පිටිපස්සේ නේද එයත් කොණ්ඩේ පීරනට අර ඉස්සරහින් එකන ටිකක් මේ සෝබනේට බර කෙනෙක් පීරනවා පීරනවා උස එකන කියනවා උඹ වැරදිලා කොණ්ඩේ පීරන්න එපා මම පිටිපස්සේ ලස්සනට පේන්නේ මගේ මූණ උඹේ මූණ නෙවෙයි කිව්වා. ඒ වගේ තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපි රීලව් කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ පුදුමාකාර විදිහට බලනවා. මොකද එතකොට වැඩේ වෙලා ඉවරයි ඉතින් ඒක හදන්න හදනවා. ස්පර්ශයේදී කරන්නේ කණ්ණාඩියෙන් පේන රූපෙ දිහා බලනකොට මූණ පොඩ්ඩක් අත ගාලා බලන එකයි. ඒකට කණ්ණාඩියේ පේනවා මූණ මේ Tamangeම මූණ බව. පිළවටත් ඒක හොඳයි Tamanටත් ඒක හොඳයි. ඉතින් අද අපි මේ ගන්න හදන පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ස්පර්ශය කියන චෛතසිකය කොහොමද ඒ වෙනකොට පදියම් වෙලා ඉවරයි. ඒ පදියම් වෙලා ඉවරෙච්ච එක පිළිබඳව බුදුහාමුදුරුව අපි වෙනුවෙන් ඒක දකලා. සර්වඥතා ඥාණයෙන් දැකලා පෙන්නනවා උඹලට මම මේ දෙන දැනුම ඇතුව වෙන වෙන සිද්ධියේදී එළඹ සිටි සිහියෙන් සමාධියකින් යනවනම් මොකද්ද මම මෙතන සමාධිය කියලා කියන්නේ ආනාපානය කරනකොට හිතවිලි ආවට කලබල වෙන්නේ නැහැ. සද්දයක් ආවට කලබල වෙන්නේ නැහැ. වේදනාවක් ආවට කලබල වෙන්නේ නැති තරම් සතිය සමාධිය තියෙන කෙනෙකුට මම තවත් වචනයක් එකට එකතු කරනවා විපස්සනා සමාධිය තියෙන කෙනෙකුට මේ මේ වෙනකොට ස්පර්ශය කරන්න තියෙන හානිය හෝ ලාභය කරලා ඉවර වුණත් ඒක පිළිබඳව න්‍යායානුකූලව අන්වය ඥානානුකූලව දැනගන්න පුළුවන්. පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ සතුටේ වැඩිපුර ලාභේ මම පැහැදිලිව ප්‍රකාශ කරනවා Tamanට වැඩිය ලෝක සාසනයට හිත වෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මේ මූල ධර්මයේ දන්න කෙනාට ෂෝක් එකට කෙනෙකුට කියලා දෙන්න පුළුවන් බණක්. නැත්නම් විස්තරයක් කරන්න පුළුවන්. වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක නොදැගෙන ගත්තයි කියලා නිවන් දකින්න බැරි කමක් වෙන්නේ නැහැ. නිවන් දැකීම එනේන ආරමුණ මෙනෙහි කරන්න කියනකොටම සිද්ධ වෙලා ඉවරයි. නමුත් ඇයි එහෙම මෙනෙහි කරන්න කියන්නේ? එහෙම කියනකොට යෝගාවචර මොකද වෙන්නේ? එන්නේ මේ සංසිද්ධිය මේ ස්පර්ශය කියන චෛතසිකය අනුව බුදුහාමුදුරුව විස්තර කරන්නේ කොහොමද කියලා තමයි දැනගත්තට පස්සේ හැම ස්පර්ශයක් තුළම නිවන් දැකීම දක්වාම සංසාරේ බැඳීම දක්වාම ඉඩ අවස්ථාව ප්‍රස්තාව තියෙන බව වටහා ගත්තාම Tamante ඒක තේරුම් ගැනීමත් අනුන්ට කාටද විස්තර කර දීමේදීත් ලොකු එලියක් වටලා. දැන් දැන් ලංකාවේ ලෝකේ තියෙන වචන හැටියට කියනවා නම් මේ sannivedana තාක්ෂණය information technology කියන්නේ උනතන ලබන. ඕක තමයි අද ලෝකේ ඉතාමත්ම ප්‍රකටදී ආණ්ඩු පෙරලන්නේ ඕකෙන් මුළු තාක්ෂණයම ගෙනියන්නේ ඕකෙන් අපි මේ වෙළඳ ප්‍රචාර වලට අහුවෙලා සම්පූර්ණ අපේ ගමේ රටේ තියෙන එළවලු වන ඖෂධ පැත්තක දාලා මේ සුද්ධ දෙන බොරු දේවල් පිටිපස්සේ යන්නේත් ඔන්න ඔය ස්පර්ශයේ ඒගොල්ලෝ හොඳට මේ හසුරුවලා අපි මේ පාරිභෝගික වාල්ලු බවට පත් කරගන්න තියෙන නිසා. ඔක දැනගත්තාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒගොල්ලෝ මේ කොච්චර උලිහිලි පෑවත් අහුවනොත් අපි අහුවෙන්නේ අපි අහුවෙන්නේ මෙන්න මෙතනයි ඒකෙන් ලාභ ලබන්නේ ඒ මේ ජාත්‍යන්තර සමිති සමාගම් අපි ඉන්නේ සදාකාලික පාඩු පැත්තේ. ඒකටත් මේක උදව් වෙනවා. වෙන විදිහට කියනවා බාහිර සංවේදනයේට ඒ වගේම අභ්‍යන්තරගත තමන් විචිතු වෙන දේ දැනගන්නට, ධර්මයේ දැනගන්නට, බුදුන් දැනගන්නට කොහොමද මේ අවුරුදු 2500ක් මෙවුවා රැකුනේ? ඇයි මේ බාහිර බෙර ගහන ගෙජ්ජි ගහන හොල්ලන තැන් වල මේකට යන්න බැරි? නමුත් ඒ අතෝ දන හෝ නොදන මෙව රකින්න යම් ආකාරකින් විදියට උදව් කෙරෙනවා නේද කියන ගැඹුරු දැනගන්න හරි මේ කාඩ දොරක් ඉවරයක් මේ සතිය මේ ස්පර්ශ කියන චෛසික ඇති වෙනවා. ඉතින් සූත්‍ර අදාවි දේශනා පටන් අර ගන්නකොට මාතුකා කරේ යංකෝ බික්කවේ මේ සම්තින්නම් ධම්මානං සංගති sannipāto සංවායෝ අයං උච්චති බික්කවේ චක්ක සම්පස්සෝ මහණෙනි මම ඒ කලින් මේ සූත්‍රයේ සඳහන් කරපු ආකාරයට චක්කු චක්කුෂේ චක්ෂුෂේ කියන ඇහි උපයත් රූපයත් එහි නිපං චක්කු විඥානයත් කියන මේ තුන ඉමේසං යංකෝ භික්කවේ ඉමේසං තින්නම් ධම්මාන මේ කියන ලද ධර්මතා ධර්ම තුන සංගති සංගති කියලා කියන්නේ ගති කියලා කියන්නේ යනවට සංගති කියලා සමූහ ගමන් කරන තාක්කල් මොකද දෙමළෙන් කියන්නේ සංගතිය කියලා එන්න සංගති කියලා මොකද සිද්ධ වුනේ? මොකද්ද වෙච්ච සිද්ධි? එන්න සංගති. සංගති කියන එක තමයි ඔය වචනේ පාලි වචනේ. ඊට පස්සේ sannipāto මේ තුන එකට එක්වීම. මහා ජන sannipāතයක් කියලා කියන්නේ එකම තැනකට සංඝයා මේ ජනයා රැස් වුණා කියන සංඝ sannipāතය කියලා කියන්නේ සංඝයා රැස් වුණා. එතකොට චක්ෂුෂයත් රූපයත් චක්කු විඥානත් කියන මේ තුන එක භූමක එක භූමයකට මෙතන දැන් මෙතන දැන් කියන තැනට එනවා. ඊගාට සම වායෝ එකම කටයුත්තකට යොමු වෙලා ගත කරනවා. එන්නේ ඒකට කියනවා චක්කු සම්පස්සෝ කියලා. ඒකයි බුදුහාමුදුරු චක්කු සම්පස්සේ කියලා කියන්නේ ඇහත් රූපයත් චක්කු විඥානයත් එකට පවතින තාක්කල් චක්කු සම්පස්සේ පවතිනවා. ඒ තාක්කල් අපි දකින්නෙක් බවටපත් වෙනවා. එකම රූපේ දකිමින් චිත්ත වීදි හතරක් පහක් යනකොට ඔන්න අපිට රූපේ පිළිබඳව යමක් කියන්න පුළුවන් ශක්තිය එනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ශක්තිය ඉන්නේ නැහැ. නමුත් ආපු ඔක්කොම අපි කියන්නේ ඒක වෙනම කතාවක්. නමුත් කියන්න බලන ශක්තිය එන්නේ මේ ස්පර්ශයේ එකවරක් එක චිත්තක්ෂණයක් පහළ වෙලා නෙවෙයි. චිත්තක්ෂණ රාශියක් පහළ වෙනකොට තමයි ඒක පිළිබඳව අපිට ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී ගිනියන තියෙන තන කෝකේත සූත්‍රයේ දිගේ තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා සරුවත් යනවාසේ අපි මෙච්චර විස්තර කරගෙන ගැඹුරට ගෙනියන්නේ මොකටද මේ චක්කු සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමී අඤ්‍යතා භාවීච්චර උන්වහන්සේ කියන්නේ මෙච්චර ගැඹුරින් අපි ඉගෙන ගන්න හදන බලාපොරොත්තු වෙන මේ චක්කු සම්පස්සයත් අනිච්ඡං විපරිණාමී අඤ්‍යතා භාවී ඒක අනිත්‍යයි පරිණාමයටපත් වෙන සුළුයි අණ්ඩයක් බවටපත් වෙමින් පවතින කවදාකවත් එක ආකාරයක තියෙන්නේ අනිච්ඡං අනිච්චෝ විපරිණාමී අඤ්‍යතා භාවී යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු සම්පස්සස්ස උපාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්‍යතා භාවී ඇයි උන්වහන්සේම කියන්නේ කියන එක මේ ණය ක්‍රමයට විසල දෙනවා යම් හේතුවක් යම් ප්‍රත්‍යක් හේතු කරගෙන මේ චක්ක සම්පස්සේ පහළ වුණා ඒ හේතුව ඒ ප්‍රත්‍යය අනිත්‍ය නිසා විපරිණාමී නිසා අඤ්‍යතා භාවී නිසා අඤ්‍යත අනිත්‍ය විපරිණාම අඤ්‍යතා භාවී හේතුයෙන් පහළ වෙච්ච ඵලය කවදාකවත් නিত্য සුඛ සුභ වෙන්න බෑ ඒකත් අනිත්‍ය වෙන්න ඕනේ විපරිණාම වෙන්න ඕනේ අනිත්‍ය භාවයි. අනිච්ඡං කෝබන බික්ක වේ පච්චං පටිච්ච උප්පන්නෝ චක්ක සම්පස්සෝ කුතෝ නිච්ඡං භවිස්සති. අනිත්‍ය වූ මහණෙනි අනිත්‍ය වූ ප්‍රත්‍යක් හේතු කරගෙන පහළ වුණා වූ මේ චක්ක සම්පස්සේ කෙසේනම් නිත්‍ය වෙන්න පුළුවන්ද? අර ඉස්සල්ලා කියපු වාක්‍යම තමයි නැවත පුනරුච්චාපන පුනරුච්චාරණය කරන්නේ ඒක එහෙමමයි අනිත්‍ය වූ හේතුවෙන් ඇති වෙද්දී නිට්ටය වෙන්න බෑ. ඉතින් එන්නේ ඒ ගතියට මේ චක්කු සම්පස්සේ පහල කරාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න හදන්නේ ආදරයෙන් කරඬෝක තැම්පත් කළ බොහෝ කල් තබා ගත යුතු චෛතසිකයක් පිළිබඳව නෙවෙයි දැක දුරු කළ යුතු චෛතසිකයක්. දකින්නකොට දුරු වෙන જાති චෛතසිකයක්. විපස්සනා කළ යුතු චෛතසිකයක්. ඒ නිසා චක්කු සම්පස්සේ පිළිබඳ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න මසලා චක්කු සම්පස්සේ සාක්ෂි දා ගන්න හදන්නෙත් නැහැ. ඔය චක්කු සම්පස්සේ ලැබුවා කියලා සතුටක් ඇති වෙන්නෙත් නැහැ. මාන්නයක් වෙන්නෙත් නැහැ. මේ දෘෂ්ටියක් එන්නේ නැහැ. ඇත්තටම සන්නාමාන දිට්ඨිය එන්නේ මේ චක්කු සම්පස්සේ අනිත්‍ය දුක් අනාත්මව දන්නේ නැති කෙනාටයි. ඒ තාක්කල් මං අසවල් දේ දැක්කා. මං අසවල් දේ දැකලා හරිය ලස්සනට මං අනික් අතට කිව්වා. මට කියලා සම්මානත් ලැබුණා ආදි වශයෙන් අපි මේ දැකපු දේවල් පිළිබඳව අපි තණ්හා වශයෙන් මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නවා. නැත්තම් ඒ ඔක්කොටම බලන්න බැරිනවා. මට සේරම පේන හොඳ පිරිසිදු ඇස් දෙකක් තිබ්බා කියලා අපි තණ්හා මාන දිටි ගන්නවා. ඒ වගේම කල්පනා කරනවා මට හොඳ වෙලාවට එතන ඇහි හිත පහළ වුණේ. අනිකැත්තෝ ඒ වෙලාවේ වෙන වෙන දේවල් අහමින් ගන්ධ බලමින් රස බලමින් හිටියා කියලා අර චක්කු සම්පස්සේ ගැන හෝ මෝඩ මානයක් ඇති කරගන්නේ ඒක හරියට දන්නේ නැති නිසා. ඉතින් මෙන්න මේ මේ ස්පර්ශය කියන চৈতසිකය ගැන ගත්තාම මේක හැබැයි කොහොමඩක්වත් ඉතින් කියලා පටන් ගත්තර ඒක දෝෂයක් නැහැ. ගැඹුරකට යෑම සඳහා බුදුහාමුදුරන්ගේ වෙන සූත්‍රයක් සාධක සූත්‍රයක් වශයෙන් ගත්තාම දීඝනිකායේ තියෙන මේ මහානිදාන සූත්‍රයේ උන්වහන්සේ පෙන්නම ස්පර්ශය මේ කියන සම්පස්සය දෙකට කඩලා පෙන්වන්න පුළුවන්. මේක නම් ඉතින් මම හිතන්නේ සර්වඥාත්මසේට ඇර වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක්වත් හිතන දෙයක්වත් කියලා. උන්වහන්සේ සඳහන් කරනවා නාම ධර්මයක් පිළිබඳව ස්පර්ශයක් අර කියන විදිහේ මේ ආකාර ලිංග නිමිටි උද්දේශ ගන්න පුළුවන් වෙන්න නම් ඒක පිළිබඳව අදි වචන සම්පස්තය කියන වචන තමයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ. රූප ධර්ම පිළිබඳව අපිට යමක් කියන්ට, දකින්ට, ආකාර දැනගන්න, ලකුණු ගන්න පුළුවන් තත්වයකට ආශ්‍රයක් ඇති වුණා නම්, ගැටීමක් ඇති වුණා නම්, පෛරුපාසනයක් ඇති වුණා නම් ඒකට කියන්නේ පටිඝ සම්පස්සේ කියලා. රූපයක් එක ගැටෙන්න ඕනේ ඒක අපි දැනගන්න. නාම ධර්මයක් එක්ක නම් කිරීමක් කෙරෙන්න ඕනේ. আদি වචනයක් එන්න ඕනේ අපි ඒකට සම්පිටික ජීවිතයට සම්බන්ධ වෙන්න. ආදි වචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියන වචන දෙක උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒක නිසා අපි රූප කාය අපේ මේ කය අපි කියනවා මේ පට වියාපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච රූප කායක් තියෙනවා කියලා. අන්නේ රූප කාය පිළිබඳව නම් කිරීම අපිට වෙන්කොල්ල දැනගන්න බැරි නම් අපිට ඒක පිළිබඳ විශේෂතාවයක් ලබා ගන්න බෑ. මේක එක්කෙනෙක් මේක පුද්ගලයෙක් මේක මමෙක් කියලා ගත්තොත් ඒ තාහකල් තණ්හා මාන දී තියෙන නෑ මේක තියෙන මේක තියෙන පාඨ වියාපෝ තේජෝ වායෝ පාඨ වියල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ වලින් වෙනස් ආකාර වෙනස් ලිංග වෙනස් නිමිති වෙනස් උද්දේශය පටවියල වගේම තමයි තේජෝ ධාතුව ගත්තාම අනිත්‍ය වගේ වෙනස් වෙච්ච ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ තියෙන කියලා වෙන් වෙන් වශයෙන් නම් කරන්න පුළුවන් අධිවචන සම්පස්සේ ඇති වුණා නම් තේරෙනවා මේක එකක් නෙවෙයි රාශියක් මේ රාශිය තම තමන්ගේ ආවේනික ලක්ෂණ කලවම් කරගන්නේ නැහැ කොච්චර සමීපව වැඩ කෙරුවත් කොච්චර අවුරුදු ගාණක් එකිනෙකත් එක්ක වැඩ කර හිටියත් කිසිම විදියකට තව දෙයකට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ තව කෙනෙක් එක්ක පැටලෙන්නෙත් නැහැ අනාගන්නෙත් නැහැ අන්‍යන්ගේ ලකුණු ආවේනික ලකුණු Tamanට ගාගන්නෙත් නැහැ ඒ නිසා පාඨවිය කියලා කෝටි ගණන් අවුරුදු ලෝකේ තිබුණට ආපෝ ධාතුවත් එක්ක කොච්චර ළඟින් ආශ්‍රය කරත් ඒකේ ලකුණු මේකට යන්නේ ඒකේ නිමිති මේකට යන්නේ නැහැ ඒකේ ආකාර මේකට යන්නේ නැහැ ඒක කිව හැකි ආකාර වෙන ಉದ್ದೇಶයේ දෙක අතර පටලවිලක් නැහැ අන්න ওই අදිවචන දැනගත්ත දවසට Taman කරා එන ගැස්සීමක් හැප්පීමක් කුණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් සුද්ධ වශයෙන්ම ධාතු වැඩ මිස මම නෙවෙයි මාගේ නෙවෙයි මගේ ආත්මය කියලා ගන්න එකක් නෑ මොකද ඒ පුද්ගල ඒ දකින తত্ত্বය ඒ ආකාරයෙන්ම වෙන්කොට බාහිරතා කිරීමේ ශක්තිය උට කියනවා මම ආස්වාද ප්‍රසආද වෙන්නට ගැස්සුණා මම ආස්වාද ප්‍රසආද ගන්නට නොදැනී ගියා ඉතින් හොඳට ඒක වාර්තා කරන්න පුළුවන් ඒක පිළිබඳව පටලවිල්ලක් මේ ඒ ආකාරය පිළිබඳව අනික් වෙලාවේ තියෙන ආකාරات එක ගැටුමක් නැහැ. ලකුණු ගන්න දාන්න. ඒක හරියට වෙන් කරන්න දන්නවනම් ඒ පුද්ගලයා ගැස්සීම පිළිබඳ කලබල වෙන්නේ මේක කියන්නේ කොහොමද මං හෙට මේක වෙනකොට දැනගෙන ඉන්නේ කොහොමද කියලා අර සංසීතියටයි නැමෙන්නේ. මම ගැස්සුණා මට හරි විලි ලැජ්ජයි මං ආවේ ගැස්සෙන්න නෙවෙයි ඒව මොකක්වත් වෙන්නේ. ගැස්සිච්ච බව හොඳට වාර්තා කරන්න පුළුවන්. ඒ නිසා රූප කාය පිළිබඳව සරුවචන සඳහන් කරන අදි වචන සම්පස්සේ Taman දකින්න දේ අනුන්ගේ දෙයක් වගේ වාර්තා කිරීමේ ශක්තිය ඇති තාකල් ඒ පුද්ගලයා තුල ඔය තණ්හාමාන දිට්ඨියෙන් තියෙන ඩාඩුයි. ඒ වගේම නාමකාය පටික සම්පස්සේ තියෙනවා. නාමකාය කියලා කියන්නේ අපි අපි හීනෙන් අපි දකිනවා අපි හිමේ යවිදිනවා. එහෙම නැත්නම් අපි හීන ලෝකමවන අනාගත සීනමවනවා. ඒව කවදාකවත් මේ පොළවේ එදා මේ යථාර්ථයක් බාටපත් වෙනකන් ඔය කවුරක්ක ගණන් ගන්න. වනිගා ඔය බීලා කියන කතා, හීනෙන් කියන කතා, මනෝ විකාර කියලා පැත්තකට දාන්න. ඒක ස්පර්ශ වෙන්න ඕනේ මේ ලෝකෙට වර්තමාන වශයෙන් මම දැන් දැන් වශයෙන් නැත්තම් ඒක වැලක් කටියක් නෙමෙයි. නිකම් හිතලුවක් කියලා කියනවා. මානසිකාර කියලා කියනවා. මනෝ විකාර කියලා කියනවා. දවල් හීන කියලා කියනවා. ඒක ස්පර්ශ වෙන්න ඕනේ. ඒක නිසා අපි හීනෙන් අපි දකිනවා අපි විභාගයෙන් පාස් වෙනවා. එහෙම නැත්නම් අපි හීනෙන් දකිනවා දිහා අපිට ධන නිධානයක් ලැබෙනවා. ඒතකොට සිංහල වචන තියෙනවා අනේ මගේ පිටට එකක් අහපන්කෝ බලන්න මේක ඇත්තද නැත්තද කියලා බලන්න කියලා ළඟ ඉන්න කෙනෙකුට කියනවා. මොකද වැදුනොත් තමයි හීනෙන වෙන බව දාන්නේ. ඒ නිසා යම් කිසි සතුටක් ඇති වෙච්චාම ගමේ මිනිස්සුන්ගේ තියෙනවා අනේ මචං පිටට එකක් අහපන්කෝ. මට මේක හීනයක්ද කියලා හිතා ගන්න බෑ කියලා කියනවා. ඒ තරම්ම හීනෙන් අපි ඔయిత වැඩිය රජ වෙලක් තියෙනවා. නමුත් නැහැ නැගිටිනකොට මොකුත් නැහැ. ස්පර්ශයක් තිබුණා නම් ඒතරයි. මම දැන් මෙතන කියන ස්පර්ශය තියුණා නම් අපි දන්නවා මේක යථාර්ථයක් වෙච්ච සිද්ධියක්. ඒ නිසා නාම කාය පිළිබඳව අපිට පටික සම්පස්සේ අවශ්‍යයි, රූප කාය පිළිබඳව අදිවචන සම්පස්සේ අවශ්‍යයි. සරුවචනේ සඳහන් කරනවා මේ ලෝකේ කිසිම සිද්ධියක්. නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ ওই අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් නැත්තම්. ඉතිහාසයට යන්නේ නැහැ. ඒක නිසා අපට අවශ්‍ය නම් ඒ අදිවචන සම්පස්සයෙන් පටික සම්පස්සයෙන් තොර භාවයකට යන්න නිවන් තමයි. කියන්නේ මොනවා වුණත් ඒක එක්කෝ ඇත්තත්තේ අන්ධෙක් වගේ හැසිරීමෙන්. කන් ඇත්තේ බීරෙක් වගේ හැසිරීමෙන්. දැක්කට මේ රස බැලුවට ගඳ බැලුවට රස බැලුවට ඒවා නොතේරෙන කෙනෙක් වගේ හැසිරීමෙන් අපි පච කරන්න හදන්නේ අධිවචන සම්පස්සය, පටික සම්පස්සය පච කරනවා. ඒගොල්ලෝ ගොජ දාමින් අපිට මොනවද කියන්න හදනවා. මෙහෙමයි උනේ, මෙහෙමයි වෙන්නේ, අරයා කිව්වේ මෙහෙමයි. ඔවා කියනකොට නෑ වුණා නොදැක්කා වාගේ අත් නොවින්දා වාගේ ඒක එහෙමම එතනම පච කරනකොට පච වෙන්නේ මොනවද ප්‍රපංච ටික තමයි තණ්හා මාන දිටි තමයි ඕවා ලියන්න ගියාම කියන්න ගියාම තමයි ඕවා වාර්තාගත වුණාට පස්සේ තමයි නඩු යන්නේ කොයි එහෙම යnderපුවාම නිකම්ම සිද්ධ වෙන ආදිවචන සම්පස්සයයි පටික සම්පස්සයයි දුර්වල වෙන්න වෙන්න ස්පර්ශය කියන එක අපෙන් දුර වෙලා යනවා වෙන විදිහට කියනවනම් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා මේකනේ අපේ පටිච්චසමුපාදේ මේ ස්පර්ශය කියන පුරුක දුර්වල කරන හැටි. එව නැත්නම් ඒක මේ නිලීන කරන හැටි. විරංජනය කරන හැටි තමයි තියෙන්නේ. ඔය හිතට එක එක දේවල් දැක්කා, දුටුවා, ඇහුවා, ස්පර්ශ කෙරුවා කියලා හිත නැවත නැවතත් ඒ මතුමත් ඒ තණ්හාමාන දිට්ඨි වලින් කරන මේ අර්ථකතන. ඒ වෙන් තමයි මුළු ලෝකෙම පටලවෙන්නේ. සම්පූර්ණ ආකල්ප ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. වෙච්ච දේ කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. වෙච්ච දේ කෙලෙසුත් නැහැ. කවදාකවත් කෙලෙස් නැහැ වෙච්ච සිද්ධිය. මේ වෙච්ච සිද්ධිය පිළිබඳව කියන කරන දේවල් වලින් තමයි සම්පූර්ණ අවුල සිද්ධ වෙන්නේ නැත්නම් ජනමාධ්‍ය තමයි අද ලෝකේ ආණ්ඩු පෙරලන්නේ. ජනමාධ්‍ය තමයි අද ලෝකේ නලවන්නේ, නටවන්නේ. නමුත් අද මිනිස්සුන්ට ඒක නැතුව බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඒකයි මිනිස්සුන්ගේ තියෙන වාල්කම. මොනසාර දන්නේ නැහැ අපේ ඇතුලේ මේට වැඩිය තද ජනමාධ්‍යයක් තියෙනවා. මොකද්ද අපි රූපයක් දකපුවාම ඒක පිළිබඳව අපේ හිත පැය ගණන් කතා කරනවා. සද්දයක් අහපුවාම පැය ගණන් කතා කරනවා. ගඳක් රසක් පහසක් ලැබිච්චාම පැය ගණන් කතා කරනවා. මේකෙන් තමයි මේ ජනමාධ්‍ය පටන් ගත්තේ පුදු ජානසේ සඳහන් කරනවා මෙන්න මේ උද්දේශ ලිංග නිමිති ආකාර ගන්නා තා කල් සංසාරේ ඕනම කෙනෙකුට ඒක නොගෙන ඉන්න පුළුවන් ගන්න බව දන්නවනම් ගැනීමෙන් තමයි අපි මේ හරක දවල් කාලා රැව අමාරා කන්නේ. අපි දන්නේ ඇයි සෙල්ලම. අපි දන්නේ දවල් තිස්සේ ඌ කකා කකා ඉන්නවා කියලා. නමුත් ඒ කන දෙයක් මොනක්වත් දිරවන්නේ නැහැ. ඌ තෑම දෙයක්ම නැවත අමාරා කනවා හැන්දාවට විතර පස්සේ ඒ නිසා ওই හරක් ගාලට ගිහිල්ලා බලන්න හරකේ නිකන් එමු ඉන්නවද කියලා නැහැ. ඔය වමාරා කක. ඒ වගේ තමයි එක රූපයක් දකපුවාම මේක වමාරා කෑම තමයි ගොඩක් තියෙන්නේ. සද්දයක් අහපුවාම ඒක වමාරා කෑම තමයි හොඳක් තියෙන්නේ. ඉතින් මේ ගැඹුරු බණ කියනකොට අර මං අහමුදු කෙනෙක් කියව කතාව මම මේ කියන්නේ ගැඹුරු බණ කියනකොට උඟුරු දෙනෙක් කියව මතක හිටින්නේ නැහැ නේද? ඒ වුණාට කවුරු හරි වචනයක් බැන්නොත් එහෙම ඇලපිලිස් පිළිමත නැතුව කටේ ඇදේ හිටන් මතක හිටිනවා. අට ඇද කර කර බැනපු හැටි මට. එනක ඉස්සර අකුරක් කැළපෙල්ලක් නැතුව උච්චාරණ සීලා තේරම මතක හිටිනවා. මොකද ඒක හොඳට තණ්හා මාන දිත්‍යතු ඉරේ ඇඳේ. අඳුනට පස්සේ ගලේ කෙටුවා. බණ කියන්න ගියාම අපෝ ඔච්චර විස්තර කිව්වට ඒවා මට කියන බුදුහාමුදුරන් ගුණ නම් එව්ව විතර මතක තියාගන්න වෙලා නැහැ. උන් කවුරුර හොඳ හරුපවාදන දෙයක් කියලා බැන්නොත් ඒක ඕනේ. ඒක විතරනේ උන්දගේ પરම්පරාවලත් එක තරහ ගන්න. ඒ තරම් වැඩේ යන්නේ මේ ආකාර ලිංග නිමිත්ත ಉದ್ದೇಶي. වැඩි කවදාකවත් ඔය යකා ඔය තියෙන තරම් කළු පාට නැහැ. සතිය මොකද කරන්නේ? අන්නර පිට ලෙල්ල නැතර කරලා. නැත්තම් අර විස්තර උද්දේශ නතර කරලා ඇති හැටිය බලන්ට හරියට යොමු කරනවා. මේක නිසා කියනවා ඔබ දැක්කාන යම ඒ දැකපු දේ පිළිබඳව හිතපු දේ නෙවෙයි දැකපු ආකාරයෙන් කර්මස්ථාන වාර්තාවට එකතු කරා. ආනාපාන දැක්කන වැරදි ආස්වාසය දැක්කන ආස්වාසය දැකපු හැටි ක්ලියර්. ප්‍රසවාසය දැක්කන ප්‍රසවාසය දැක්කයි කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දැක්කයි කියලා කිව්වට ඇති වැඩක්. දැකපු ලිංග ආකාර නිමිති ලියන්න. ලියන්න ලියන්න ලියන්න අපිට තේරෙන පටන් ගන්නවා. අපේ හිත තණ්හා මාන දිට්ටි වඩන දේවල් නම් බොහෝම ජයට ලියන්ට කියන්න මතක තියාගන්න කැමැති. තණ්හා මාන දිට්ටි වඩන්නේ නැති තැනක් විස්තර කරන්න ගියාම කෙලස් කැපෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා. එතකොට ඒවා කියමන මග ඇරලා වැරදිච්ච පෙරදිච්ච විතරක් කියන්නේ යෝග ආචරය පෙළඹෙනවා. ඉතින් ඒක නිසා තමයි කමඨාන් සුද්ධ කරනකොට අරමුණ කියන්නේ අරමුණ මෙනෙහි කළ හැටි කියන්නේ වැටහිච්ච ආකාර ලිංග දතහන් නිමිත්ත කියන්නේ. ඊගාවට එන අරමුණ මොකද්ද කියන්නේ මෙනෙහි කර හැටි කියන්නේ ඒකේ සටහන ඒකේ ආකාරය ඒකේ ලිංගය ඒකේ ಉದ್ದೇಶය කියන්නේ එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මෙව පිළිබඳව තණ්හාමාන දිටි කරන්ට නැති වුණොත් කියන්න ලියන්න අපි පෙළඹෙනවා අඩු මේකට මෙච්චර මම මේ වට කරගෙන ආවේ පුංචි කාරණාවක් මතක් කරගන්න. පුංචිත් නෑ කාරණාව ලොකුයි. අපි නිතරම කතා කරන කාරණාවක් ආස්වාද ප්‍රසවාසයේ මුලදී අපි සඳහන් කරනවා ආස්වාසේ ආස්වාස වශයෙන් මෙනෙහි කරලා ඕකේ එක්ක ආකාරයක් එක්ක ලිංගිත් ලිංගයක් එක්ක නිමිත්තක් එක්ක ಉದ್ದೇಶයක් කරන්න. ප්‍රස්වාසය ගැන සටහන් කරලා ඒකේ නම් මෙනෙහි කරලා ලියන්නේ මේ දෙක ගැන ගත්ත ගම. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර දැනගත්ත ගම. ඒ යෝගාචර කවදාකවත් නැති විදිහට ආස්වාස ප්‍රස්වාසයේ සමීප වෙනවා. උච්චන්න වෙනවා ආසන්න වෙනවා තොරතුරු හෙවීමේ විනෝදාංශයකට පටන් ගන්නවා. මේකෙන් ආනිසංස රාශියක් එකක් තමයි වැඩි ආස්වාද ප්‍රසවාස රාශියක් දැක ගැනීමේ ශක්තිය ලැබෙනවා. දෙක ගුරුවරයා භාවනා කරා වගේ ගුරුවරට හරියට වැටහෙනවා මේ ගෝලයක් මොකද්ද හිත යෙදුවේ මොකද්ද ආවේ මොකද්ද හිත යෙදුවේ මෙනෙහි කරුවේ කොහොමද? මේ දැනගත්තේ කොහොමද කියන එක දෙන්න අතර තද සම්බන්ධනිවේදනයක් ඇති වෙනතු හරි කමඨාන සූත්‍ර කරලා යන්න තේරෙනවා. මේ විදිහට යනකොට ඒ යෝගාවචරයට තුන්වෙනි ආනිසංසයක් ලැබෙනවා. මේ විදිහට ආස්වාද ප්‍රස්වාස මෙනෙහි කරමින් බල බලා ඒකේ අර තියෙන අත්දැකීම් විස්තර කරනකොට සද්දයක් ආවත් ඒ සද්ද මෙනෙහි කරාද මෙනෙහි කරුවා පස්සේ Tamanට මොකද උනේ? එපා වුණාද ඕනේ වුණාද සද්ද දිගේ ගියාද නැවත ආනාපානට ආවද කියලා නඩුවක් වාර්තා කරන්න වගේ නඩුවකට සාක්ෂි දෙන්න වගේ ඒ සද්ද පැමිණීම නිසා වෙච්ච සංගතිය ලියන්න පුළුවන්. එතකොට වේදනා මතුවීම පිළිබඳවත් වේදනාව තියෙද්දිම මට ආනාපානි කරන්න පුළුවන්ද නැත්නම් ආනාපානෙ යට කරගන්නා මට්ටමට වේදනාවක් ඇවිල්ලා මම ආනාපානෙ බහාතබල වේදනාවට ගියාද වේදනාව වැඩි වුණාද අඩු වුණාද නැවත ආනාපානට ආවද කිය හරි ලස්සනට මේ කතාවක කිටුම්පත සකස් කරන වාගේ තේමාවට නැත්නම් තේමාව නොබින්ද දිගට පවත්වා ගන්න පුළුවන් ශක්තියක් යන මේකෙන් කෙරෙන්නේ මොකද්ද ආනාපානතාවකට කැඩුනාත් මේ විදිය මෙනෙහි කරන්න සටහන් කියා කමටහන් සුද්ධ කරන්නට වාර්තා දෙන්න දන්න කෙනා ආපහු ආනාපානට යන්න බොහොම සූර වෙනවා. කවදාකවත් වැරදුණයි කියලා හිත නරක කරගන්නේ ආයෙත් ආනාපාන මුලින් ඉඳලා පටන් ගත්ත කෙනෙක් වගේ බොහොම නැවුම පටන් ගන්නවා. මෙන්න මේ විදියට ගියොත් මොකද මේ ගිහිල්ලක් තියෙන මොකද වෙන්නේ? එන්නේ එන්නේ එන්නේ ආනාපාන තුනි වෙන්නේ. සංසිඳනවා. මෙන්න මේ සංසිඳන තැනට යනකොට යෝගාවචරය මේ අර අපි කලින් ගත්ත වචන හතර ආකාර ලිංග නිමිත්ත ಉದ್ದೇಶ කියන දේවල් වලදී පුදුමාකාර විදිහේ පසුබෑමකට සැක ඇති කරන තැනකට කියා ගන්න බැරි තැනකටපත් වෙනවා. දැන් ආනාපාන දෙක අතර ආකාර වෙනසක් නැහැ. නැත්නම් නොතේ නොතේරෙන මට්ටම. ලිංග වෙනසක් නැහැ. නිමිති ගන්න බෑ. කියන්න බැරි. ಉದ್ದೇಶ කරගන්න බැරි තත්යකටපත් වෙනවා. මේ පිරිමි පක්ෂේ නම් මෙහෙම හරි කතා කරනවා. හුඟක් අද භාවනා කරන ස්ත්‍රී පක්ෂය මේ කියා ගන්න බැරි කම தත්තරපත් වෙලා ගුරුවරයාත් මේක විස්තර කරලා දෙන්නේ නැති නිසා පුදුමාකාර නිකන් සරුංගල් අරින්න ගිහලා නූල කඩලා ගියා වාගේ මොනවදෝ අන්දමන්ද භාවයකටපත් වෙලා තියෙන්නේ. මෙන්න මෙතෙන්ට දෙන උත්තරයක් පිළිබඳව මේ මිත කැටි කරගත්ත ගැඹුරු තුලින් පැහැදිලි උත්තරයක් තියෙනවා. පිළිබඳව අපි හිතේ යදුවොත් සරුවචන් වහන්සේගේ ඔය පටිච්චසමුපාද දේශනාවේ සලායතන පච්චා පස්සෝ සමහර තැන්වල තියෙනවා ස්පර්ශයට හේතුව සලායතන කියලාත් පෙන්වනවා අනිත් තැන්වල නාම රූප කියලාත් පෙන්වනවා සලායතන කිව්වහම චක්ෂුෂයත් රූපයත් රූප කොටසට වැටෙනවා චක්කු විඥානේ නාම කොටසට වැටෙනවා ඒ නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥානං කිව්වම මේ රූප ධර්ම සහ නාම ධර්ම එකතු වීමෙන් තමයි චක්කු සම්පත්තිය පහළ වෙන්නේ නැත්නම් ස්පර්ශයට හේතුව නාම රූප දෙක මේකදී හොඳ වැදගත්ම මෑත කාලේ නවීන විද්‍යාව සම්පූර්ණ දන ගහන්න වෙච්ච තැන තමයි යමක් ස්පර්ශ කරන්නම් නාමකායක් තිබිය යුතුයමයි. ඉසර ඒගොල්ලෝ හිතුවේ එහෙම නෙවෙයි රූප ධර්ම එකතු කරලා පරිේශන කෙරුවොත් උතුරු කුරුද්දි වේනේ කෙරුවත් දකුණු කුරුද්දි වේනේ කෙරුවත් එකම ප්‍රතිඵලය තිබිය යුතුයි කියලා. දැන් ඒගොල්ලෝ පිළිගන්නවා එකම පරිේශනයේ උතුරු කුරුද්දි වේනේ කරනකොට බලන්නේ එක්කෙනෙක් නම් දකුණු කුරු දිවයින්දී බලන තව කෙනෙක් නම් බලන කෙනාගේ නාම ධර්ම මත පරිේශණය නිරීක්ෂණය සහ නිගමනය වෙනස් වෙනවා කියන්නේ. බැලු බැලමට මේක කිසිම වටිනාකමක් පේන්නේ නැහැ. නමුත් ඒ නිසා විද්‍යාව මෙතෙක් කල රූප ධර්මව මුල් කරගෙන ගිය ගමන සම්පූර්ණ අන්ධ භූතයක් බවත්. බාහිරාවර්ති මෝඩකමක් බවත්. ඒකේ විනිශ්චය පවතින්නේ බලන්නගේ නාම ධර්ම නිසා බවත් අද ඇත් දෙක දිග ඇරලා හෙළුවෙන් හිටගෙන විද්‍යාව පිළිගන්න ලෑස්තිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොට මතක් කළේ ස්පර්ශයක් පහළ වෙන්න බෑ නාම රූප දෙකම නැතුව. බොහෝමත්ම ඉස්සර බුදුහාමුදුරෝ මේ දේශනා කරේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ඒ දේශනා කරපේක අද දක්වාම අපේ පොතේ සඳහන් කර තුනා ස්පර්ශයේ පහළ වෙන නාම රූප හේතු කරගෙන නාම රූප දෙකෙන් තොරව ස්පර්ශයක් නැහැ. මේක නිසා මේක ගැන අහන උපමා කතාවක් කියලා තියෙනවා මම නැතව මත නිතර මතක් කරන එකක්. මේ මහායාන හුඟක් වෙලාවට ඒ <coughs> සෙන් බුද්ධාගම කතාවල සතාවල සඳහන් කරනවා. හිමාලයේ මිනිහෙකුට හත් දවසක් ගමන් කරලවත් යන්න බැරි තරම් මහා ඝන කැලෑවක් මැද. විශාල හඳු කවුරක්වත් නැහැ කියන්නේ. කවුරුත් නැහැ මිනිහෙකුට ගණනක දවස් හතක් යන තරම් හද්ද කැලයක්. මැදට ගිය මැද මැද කවුරුත් නැති වෙලාවක විශාල හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් සද්දයක් එයිද නැද්ද කියලා අහන්න. අහන්න කවුරුත් නැහැ. මේ වැටෙන එකේ සද්දයක් තියෙනවද නැද්ද? කාලා කොට ඉන්න බෑ කාටවත් උත්තර දෙන්න බෑ. මේ පෙන්වන්න හදන එකයි අහන්න මිනිහෙක් නැත්තම් සද්දයක් නැහැ. සද්දයක් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් අපිට ওই ලෝකෙට කිසි වැඩක් නැහැ. ඇත්තටම හඳුන් ගහින් නෙවෙයි සද්ද අධිකරණය ගිහිල්ලා අහන මෝඩයාගෙන් තමයි සද්දේ. ඒක තමයි ඇවිල්ලා පත්තරෝට ලියන්නේ පිටු ගණන් තීරු ලිපි ලියනවා. මෙන්න හඳුන් ගහක් කරනවා කැලේ මැද කියලා. හඳුන් ගස් කැලේ කොහොමදත් වැටෙනවා. ලියන මිනිස්යාගේ වචනේ තමයි පත්‍රයට යන්නේ. ඉතින් ඇත්තනේ නම් විශාල හඳුන් ගහක් කැලේ මැද වැටලා තියෙනවා කියලා පත්‍රට හෙල්ලුම් කරනවා. මොකද්ද වෙලා තින්නේ? සද්දට කරදරේ කරලා තියෙනවා මිසක් ආ සද්දේ කාටවත් කරදර කරලා නැහැ. එතකොට ඒවා සද්ද කියලා ගණන් ගන්න. ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර ස්පර්ශ ගන්නවද? ඒ කියන්නේ ලෝකයේ සිදුවෙන සම්පූර්ණ ස්වභාවික වැඩ පිළිවෙල අපි කොච්චර ඇඟිලි ගන්නවද කියලා හිතන්න. පුතෙන් තමයි තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ. පුතෙන් තමයි අපි දුක ඇති කරගන්නේ. පුතෙන් තමයි ඝර්ෂණය සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ මැදට ලෝකෙටත් බයි. මම මේ යනකොට පාර හරස් කැපුවා මට සද්ද ඇස්සෙව්වා. මට ගඳ වැද්දුවා ආනාපාන කරනකොට සද්ද ආවා ආනාපාන කරනකොට වේදනාව ආවා කිය ඒ සේරම අහ කන්නයි දා ගන්නවා. දාලා කනවා කනවා කනවා කනවා කියලා කෑගා. ඉතින් බුදුරජාණන් වහන්සේ බාගෙට hina වෙලා බලාගෙන ඉන්නේ. තණ්හාව වැඩි ඇත්ත විශාල නයි ප්‍රමාණයක් ඔඩොක්කුවේ දාගෙන විශාල ප්‍රමාණයක් කනවා කනවා කනවා කියලා කෑගා. තණ්හාවන් තැටියත් දාන්නවා. උකට ඇඟිලි ගැහුවොත් තමයි යෝග අපේ ඇඟේ වදින්නේ. කොහොලපවත් එක කරපු හා වගේ දෙල්ලම වාගේ. එනතරිල කන්නඩියක් කරන අල්ලන්න හදනවා වාගේ. ඔය පැත්තකට දාලා නිකන් හිටපුවා මොනවාක්වත් වෙන්නේ. අන්න ඒකට උපමාවක් සර්වඥයන් සඳහන් කරනවා ස්පර්ශයක් ඇති වෙන්න නාම රූප දෙකම තියෙන්න ඕනේ. රූප වලින් විතරක් අඳුන් ගහක් හද ඒක දෙනකොට ස්පර්ශයක් එන්නේ නැහැ. ඒක අහන්න නාම ධර්මයක් තියෙන්න ඕනේ. නැත්තම් මේ චක්ක සෝත විඥානය පහළ වෙන්න ඕනේ. නැත්තම් ඒක ඉතින් වාර්තාගත වෙන්නේ ලෝකෙට වැඩක් නැහැ. මේකට අහනවා ඒ මේ මේ මොකේද කලහ විවාද සූත්‍රයේදී පඬිත මේ මිනිස්සේ කියලා බුදුහාමරෙන් අහනවා මේ නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ කොතනද කියලා. මේ නාම රූප දෙක නිරුද්ධ වුණා නම් ලෝකේ මොනම සිද්ධියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් රහත් වෙනවා කියන එකයි අදහස ගන්න තියෙන්නේ. නාම රූප තියෙන තාක්කල් සංසාරේ නාම රූප තියෙන තාක්කල් ගැටුන් නාම රූප තියෙන තාක්කල් ඔය ආකාර ලිංග නිමිත්ත උද්දේශ දිගටෝම ගලනවා. ඉතින් වලට හරි වැරදි සාධාරණ අසාධාරණ හොඳ නරක බෙදාගෙන ඉතින් නියවනවා කලා විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් තෝ තෝ වරපල කියාගෙන වාහිරිබත් කියාගෙන හිස් වචන කතා කරන ලෝකයක් ඇති වෙනවා. මේ නාම රූප දෙක යම් කිසි වෙලාවක නිරුද්ධ වෙනවා නම් ඊට පස්සේ සරුවචනසේ දානවා ඊට පස්සේ යහට කලාව විවාද නැහැ. ගැටුමක් නැහැ. නිකලෙමෙදී උණගක් ගියා වගේ කිසිම ගැටුමක් නැතුව යන්න පුළුවන්. අන්න ඒකට දෙන උත්තරේ සරුවචන සඳහන් කරනවා යත්ත නාමංච රූපච්ච අසෝ අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාංච එත්ත තේ නිච්චිච්ච තේ ජග. යම් තැනක නාමයත් රූපයත් නිරුද්ධ වීමක් උඹට අවශ්‍ය නම් අන්න එතන සිද්ධ වෙන්නේ මේ පටිගය කියන නැත්නම් ස්පර්ශය කියන රූප සංඥාවත් නෙගලෙලා. වැදුනට නොවැදුනා වාගේ. පෙනුනට නොපෙනුනා වාගේ. ඇහුනට නැහැ වාගේ. පණ තිබුණට මැරුණා වාගේ. නාම රූප වැඩ පිළිවෙලක් යනවා නමුත් පටිගයක් ඒක පිළිබඳ ගැටීමක් එකක් නැහැ රූප සංඥා ගැනීමකුත් නැහැ. ආනේම සංඥාව මේක පිළිබඳව ඇති හැඟීම නැති වුණා නම් එතන ඔය අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතෝ පජා කියන එකේ ඇතුළත ගැටේ පිට ගැටේ ඉන්න හතර වෙනවා. ඒක සාමාන්‍ය ප්‍රසිද්ධව අපි මේ පාවිච්චි කරන එක තමයි භාවනා ලෝකයේ ඇත්ත ඇත්තේ නමුත් නොදැක්කා අන්දෙක් වගේ ඉන්නේ කියන එක. සද්ද ඇහුණට නමුත් බීරෙක් වගේ ඉන්නේ කියලා කියන එක. ඒ වගේම පහස ආස්වාද ප්‍රසවාසය වැටෙන්නේ නැති වුණාට වැටුණත් ගන්ධ රස වැටුණත් නොවැටුණා වගේ ඉඳී කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අර ගැටුමක් වාදයක් විවාහයක් කලහයක් මොකක්වත් නැතුව එතනෝම සංසිඳන පටිගයේ තියෙන තැන තමයි වය නැහි වේරේන වේරාණි කිව්වාගේ වෛරෙන් වෛරේ කවදාකවත් සංසිඳෙන්නේ නැහැ පටිගෙන් පටිගෙ කවදාකවත් සංසිඳෙන්නේ නැහැ කවුරු හරි ඒක එක පැත්තක දැනගන්න ඕන හරි කවුරු කොච්චර ගැව්වත් මම ගහන්නේ නැහැ කවුරු ක්‍රියා කරත් මම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කවුරු මට බැන්නත් නැහැ වුණා වගේ ඉන්නවා. කවුරු මට තර්ජනය කළා කඩුවක් පෙන්නුවත් නොදක්කා වගේ ඉන්නවා. ගැහුවත් මැරුවේ නැහැ නේ කියලා කරබන් නිකන්. ආ නෙවින්දි ගියාම එතනම ගැටේ ඉවරයි. මෙන්න මේක මම මෙතෙන් මේ කරකවගෙන ආවේ මොකටද? අර ආනාපානේ සංසිඳිච්චාම මොකද වෙන්නේ කියන එක පොඩ්ඩක් කියලා දෙන්න. මේ සංඥාව සංසිඳන තැනට එනකොට අපි පුදුම කලබලයකටපත් වෙනවා. අපි හිතන භාවනා වැරදිලයි කියලා. අපි හිතන සතිය නැති වෙලයි කියලා. අපි හිතනවා මේක දැන් නැගිටලා ආය සංඥාව ඇති කරගන්න එක්ක බුම්බණ්ඩ හකුලන්න ඕනේ. එනත්තම් ආස්වාද ප්‍රසවාස නයි පිඹින්නා වගේ පිඹින්න ඕනේ. එතකොට තමයි නැවතත් අර මේ මමයා පහළ වෙලා ඉතින් අර පරණ පුරුදු කණ වැන්දුමට වෙන්නේ අලුත් දීගට වැඩි. මේ බුදුහාමුදුරෝ කියන්නේ ආනාපානේ සංසිඳනකොට පුරුදු කණ වැන්දුම හොඳයි අලුත් දීගට වඩා. මොකද්ද පුරුදු කණ වැන්දුම කියලා කියන්නේ මේ සංඥාව මේ දුර්වල වේගන යනකොට පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්නත් පුළුවන් ආස්වාද ප්‍රසවාස වෙන්කොල දැනගන්නත් පුළුවන් ඒ ආස්වාද ප්‍රසවාසයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳන බව දන්නවා සංසිඳනකොට මෙනෙහි කිරීම නැති වෙලා යනවා මෙනෙහි කරගන්න බැරුව යනවා මෙනෙහි කිරීම වළංගු නැතුව යනවා ආන්න මේක තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්නන ලෞකික වශයෙන් මේ සංඥාවේ දුර්වියයම ඒක නිසා මේ රූප සංඥාව යම් තැනක නතර වුණා නම් එතන ගැටේ ලිහුණයි කියලා කියන්නේ. මොකද්ද ඒ කියන්නේ? ආස්වාස්පසස ගොරෝසුර දැනන තැන ගැටයක් තියෙනවා ආස්වාස්පසසේ සංසිඳුණයි කියලා කියන්නේ ගැටේ ලිහිලා. අන්න ඒකට අපි කොහොමද පිළිටන්නේ? අපි කොහොමද ඒකට කටයුතු කරන්න ඕනේ කියන එකට මේ කලා විවාද සූත්‍රයේම සරුවචනන්තේ පෙන්නනවා යම් තැනකදී භාවනාව එයි සංඥාවක් එයි එක ආකාරයක සංඥාවක් අන්න එතන තමයි ගැටේ ලියන බවට ලකුණ. අන්නේ සංඥා විස්තර කරන්නේ සරුවචනanse න සංඤ සංඤේ න විසංඤ සංඤේ නෝපි අසංඤේ න විභූත සංඤේ. එවං සමේතස්ස විභෝති රූපං තණ්හා නිදානානි පపంచ සංකා. ඔබට සංඥාවක් එයි. දැන් ආනාපානේ සංඥාව තියෙනකොටනේ අපි ආස්වාස වෙලාවේ ආස්වාස සංඥාවෙන් ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයේ තියෙනකොට ප්‍රස්වාස සංඥාවෙන් ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රසාරිතක ගෙවුනට පස්සේ මොකෝ වෙන්නේ? මිනී කරගන්න බැරුව යනවා. මිනී කරන්න දෙයක් නැහැ. අර කියපු රූප කාය පිළිබඳ අදිවචන සම්පස්සයක් එන්නේ නැහැ. නම කියන දෙයක් නැහැ. මොකද ආස්වාද ප්‍රසවාද දෙකම එක සමානව හෝ හොඳටම අතිසුකම තත්ත්වයටපත් වෙලා තියෙනවා මිනී කරන්න බෑ. ආනේ වෙලාවේදී බුදුහාමුදුර සඳහන් කරනවා තියෙන සංඥාව න සංඤ සංඤේ සාමාන්‍ය ලෝකයා හංගින හැඟීමක් එතන නැහැ. ඒ වගේම න විසඤ්ඤ සංඤී තමන් විසඤ්ඤ වෙලා කලන්ත හැදිලත් නෙවෙයි. නෝපි අසඤ්ඤී තමන් මේ මේ නේව සංඥානා සංඥායතනේ ආකින් සංඥායතනේට ගිහිල්ලා නැත්නම් මේ අසඤ්ඤ බ්‍රහ්මතලයකත් නෙවෙයි. අසඤ්ඤ tattikuත් නෑ න විභූත සංඤී සංඥාව නෑ කියන්නත් බෑ නින්ද ගිහිල්ලත් නෑ මැරිලත් නෑ. ආනොතෙන් ගියාම ඒවං සමේතස්ස විභූති රූපං අන්න ඔතෙන්ද ගියේ මේ මේජ සමතයකටපත් වෙච්ච මිනිහට රූපේ විභූත වෙනවා. රූපේ විභූත වෙනවා කියන්නේ විරංජන වෙනවා. තියෙනවා දැන් මේ ආස්වාද ප්‍රසආසින් ඇති කරන්න ආ වූ වායෝ පොට්ටබ්බ ධාතුව තියෙනවා. නමුත් නැහැ කියලා තමයි කියන්නේ. මොකද ඒ තරමටම නැති ගානට ගිහිල්ලා. නමුත් මෙතකොට මේ හොඳට පෑදිදි දියක් එන්නේ නැහැ. දැන් යෝගාවචරය බය වුණොත් මම මැරිලාද? නිින්ද ගිහිල්ලාද? සතිය නැතුවද? සමාධිය නැතුවද? ආදි වශයෙන් බය වුණොත් ආයෙ සැරයක් අර නැති නීවරණ වලට සැකේ නම් වූ නීවරණ ඇතුල් කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේකට මම කියන්නේ පෑදීදියට බොරදී එක් කිරීම කියලා. ඉතින් මේක කල්ැතුව දන්නේ නැත්තම් ඉතින් යෝගාචර අනිවාර්යයෙන්ම මට බලන්න කිව්වා ආනාපාන දැන් පේන දැන් මම මොකද කරන්නේ කියලා විශාල අවුල් ජාලාවක් ඇති කරගන්න. දන්නවනම් වේලාවක කල්පනා වෙයි දැන් බාධාවකින් තොරව මට මේ නසඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවකුත් නැහැ. සාමාන්‍ය හැඟීමේ හැඟීමකුත් මට නැහැ. න විසඤ්ඤ සංඤී මට ක්ලාන්ත වෙලත් නැහැ. න අසන නෝපි අසඤ්ඤී මම අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. තාම මම මේ මනුස්ස කයේ හොඳට දාඩිය ගඳ වදින කයේ තියෙන්නේ. න විභූත සංඤී මට සංඥාව නැහැ කියන්නත් බෑ. මේ කියන්නේ මම නිින්ද ගිහිල්ලා මැරිලත් නෙවෙයි. මොකද්දෝ මෙතන තියෙනවා. අන්න ඒකට මං විරුද්ධ වුණොත් මේක තමයි කියන්නේ සමේතනය කියලා නැත්නම් සමතේ නැත්නම් මේ සංසිඳීම කියලා කියන්නේ ඒවං සමේතස්ස විභූති රූපං අන්නෝ වෙලාට තියෙන රූපයෙන් උඹ කුප්පන්න බෑ. අර රූපයක තියෙන පටික සම්පස්සේ නෑද? ඒ තරම්ම අතිශිකුමයි නමුත් රූප නෑත්තේ. මේක තමයි මේ කාම ලෝකේ රූප ලෝකෙට යන්න ඉස්සලා පෙන්නන සංදිස්ථාන. මෙතෙන් ගිහිලා කලබල වුණොත් කවදාකවත් ඒ පුද්ගලයාට මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ තරුණ ප්‍රීතියක් ප්‍රමෝදයක් සුඛයක් පහළ වෙන්නේ නැහැ. ඒ තාක්කල් ධානයකට යන්න බෑ. මේක බය නම් මේක කුලප්පු නම් මේක තක්කු මුක්කු නම් ඒ තාකල් සැකේ පහළ වෙනවා පහළ වෙන තාකල් කවදාකවත් ඉන් එහාට තියෙන මේ සුන්දර ලෝකෙට නැත්තම් රූප ලෝකෙට යා ගන්න බැරි වෙනවා නැත්තම් විපස්සනාට යා ගන්න බැරි වෙනවා හැමදාම මෙතෙන් ගිහිලා ආපහු එනවා මම මේක නැත්තටම යෝගාවචරයන්ට මේ නඩු පවරන්නවක්වත් දොස් කියන්නේ නැහැ. අද කමටහන් දෙන එකම ගුරුවරයෙක්වත් නැහැ. මෙව්ව පිරිසුදු කරගෙන. ඉතින් කියන ඔතෙන් ගියාට පස්සේ බුදුහාමුදුරුව පේන්ට ඕනේ, රුවන්වැලි සෑය පේන්ට ඕනේ, අරක පේන්ට ඕනේ නැත්නම් එහෙම හිතලා දාගෙන ඒව අනුව මෙනෙහි කරමින් යන්නේ කියලා පුදුමාකාර ආරමේ සංඥාව සමතේටපත් වෙච්චා මේක පැය ගණන් හිටපන් මේක පුරුදු වෙයන් කියලා අපවත් වෙච්ච ලොකු සාන්තිය මෙච්චර කියලා තියෙනවා ඒකෙන් ඇහුනේ අපිට විතරයි. ඒ ඇහිච්චයන් අපිට බුදුම සතුටක් ඇති වෙනවා මෙතෙන් යන්න පුළුවන් නම් යවන්න පුළුවන් නම් මෙලෝ වශයෙන්ම රූපේ විභූත කරන්න පුළුවන්. එතකොට සංඥාව පච වෙනවා. එතකොට ගැටෙලිය. ගැටෙලිය උනට පස්සේ පැය ගණන් ඒ පුද්ගලට තන ඉන්න පුළුවන් නම් පුදුමාකාර මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් මේ අමනුෂ්‍ය සැපයක් ලැබෙනවා. සමහරුන්ට මේක බයක්. 탁කුමුක්ක කලකොලයක් මොකද අසත්පුරුෂකම නිසා. එක්ක සීලිය අඩුපාඩු. එහෙම නැත්නම් නිවන නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මෙහා තියෙන මොන හරි මැජික්. එතකොට මෙතන කලකොලයක්. නිවනම ප්‍රාර්ථනා කරන යන්නේ කරන මෙතන දැක්කොත් මෙන්න මේ විභූත සංඥාව ඇති කෙරුවොත් ඒ පුද්ගලයා තුළ රූපය විභූතයටපත් වුණොත් ඒ පුද්ගලයා රූප කොච්චර නැටුවත් එයින් කෙලසෙන එක මගේ ඇති වෙලයි. කෙලසුනොත් මං කුප්පයි මං අසප්පුරුසයි මම නොකැලසී ඉන්න පුළුවන් හිටියොත් අකුප්පයි සප්පුරුසයි. මෙන්න මේ වෙනස තමයි මේ තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. මේකට කිපෙනවා නම් තණ්හාව නිසායි කිපෙන්නේ, දෘෂ්ටි නිසායි කිපෙන්නේ, මාන්නය නිසායි කිපෙන්නේ. නොකිපෙනවා නම් තණ්හා මාන දිට්ඨි හොඳ නෑ. මේවා තියාගෙන නිවනට යන්න බෑ. නිසා මේ වෙලාවේදී මම බැරුව නැතුව මැරුණා වාගේ කම්පේ නැති මිනිහෙක් වාගේ නෑහිච්ච නෑහන කෙනෙක් වගේ ඉඳලා මම මේ තණ්හා මාන දිට්ඨි නැති චිත්තක්ෂණයක් අඩු ගන්න මේ ජීවිතේ මට දැක් ගන්න ලැබෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අර හොඳටම සංසිද්ධ ආනාපාන කිසිම කලබලයක් නැතුව ප්‍රියමනාප භාවයක්. එළඹ සිටි ගතිය. මේ කියන්නේ සාමාන්‍ය සතිය නෙවෙයි මේ. උග්‍ර සතියක් මෙතන තියෙනවා. නිසලෙන සතියක් තියෙනවා. සුපතිත්ථිත සතියක් තියෙනවා. මේක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. නිකම් මේ දුවන පනින සතියක් නෙවෙයි. මෙන්න මේ සතිපට්ඨානේ පිහිටියානම් උඳ කවදාකවත් ඊට පස්සේ ඉතින් අසුචි ගාචීට මිනිහා ගොඩ ඇවිල්ලා නාල පේසුනාට පස්සේ ආය අසුචි ගා ගන්න කැමති නැතුව වගේ සත්පුරුෂයෝ මයි හොයන්නේ මේ தත්වෙට මයි යන්න හදාන්නේ නොලැබුණත් මේක ලැබේවා කියන ප්‍රාර්ථනා කරගෙන ඉන්න නිසා ඒ පුද්ගලයාට පුදුමාකාර මේ බුදුන් මොකද්ද මේ බුදුන් කිව්වේ මොකද්ද මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ මොකද්ද මේ සංඝයා මේ ගීගේ අතහැරලා කරන්නේ කියන එක වැටේ එතකොට ඔතෙන්ට එනකොට මත් කලබල නම් බය නම් දුවනවා නම් ඉතින් ඒක ගැන බය වෙන්න දෙන්නේ ඒක තමයි සංසාරේ කියන්නේ උපදේශය දෙන්න ඕන ගුරුවරු මෙන්න මෙතෙන්ට යයි භාවනා හරිනම් ඔක්කොටම නෙවෙයි තාම කලාතුරකින් කෙනෙක් කියන්නේ ගියාට පස්සේ මේ දීපු තෑග්ග බාර ගන්න දන්නේ නැත්තම්. ඉති මුඳ තෑග්ගට උරුමකාරයෙක් නෙවෙයි. උත්තාන සම්පත්තිය තිබුණාට ආරක්ක සම්පත්තිය නැත්තම් උඳ බූදලියට හිමිකම් ලබන්නේ නැහැ. තරුවචනන්සේ මතක් කළේ ඒකයි මෙතනදී මට කරන්න දෙයක් නැහැ. මට පුළුවන් ඔතෙන් යනකම් පාර කියන්නේ ඔකට සාදර වෙන එක කෙලෙස් නැති කෙනාට විතරයි ප්‍රපංච ධර්ම නැති කෙනා නැතිවිය යුතු බව දන්න කෙනාට විතරයි කරන්න පුළුවන්. සම්පූර්ණ මට තනි වචනකින් කියන්න පුළුවන් ආගම අතාරින්න ඕනේ මෙතනදී. ආගම කියලා කියන්නේ මම පෙර දිනදලා මීටරයකට ආපු නිසා මීටරය කියලා තමයි මගේ ආගම. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ආපු ගම නෙවෙයි. මේ තණ්හාමාන දිට්ඨිය අතහරින්න ඕනේ හොඳ නරක අතහරින්න ඕනේ මොනවත් නැති මේ රූපේ විභූත වෙච්ච සංඥා විභූත වෙච්ච තැන හිතියොත් විතරක් ඇතුළත ගැට පිටත ගැට ලිහෙනවා ආන්නේක මන චිත්තක්ෂණය දෙකක් විනාඩියක් දෙකක් පැයක් දෙකක් වශයෙන් දිනු කරපු දවසේ තේරෙයි මොනම දෙයක්වත් වෙන්නේ සම්පූර්ණ රෝග සුව කරන හිත සුව කරන මේ පීති දුක්ඛ පස්සද්ධේ කියන්නේ නියම සම්බුද්ධක පස්සද්ධිය පහළ වෙන්න ඕන උතන. ඔය කලබල කෙරුවොත් මම දැන් මොකද කරන්න ඕන කියලා දඟනවා කියලා කියන පස්සද්ධියක් නැහැ, සුඛයක් නැහැ, ප්‍රීතියක් නැහැ, ප්‍රමෝදයක් නැහැ, පිනක් නැහැ, කුසලයක් නැහැ, ආයසරයක් ආයතර අවුල් පාදකට වැටෙනවා. අන්න ওই ටික කියන්නේ මට ඕනලා තිබුණේ මේ මේ ස්පර්ශය පිළිබඳ චෛසිකේ මතු කරගෙන මීට එහාට තව ටිකක් අපිට මේකෙදි මතක් කරගත්ත දේවල් තියෙනවා. අද වෙලාව හමාර නිසා අපි මෙතනින් ධර්ම සාදේශනාව නතර කරමු. අපි බල පුළුවන් වුණොත් අනිත් දවසේ පිළිසෙට මේක ප්‍රයෝජනවත් වෙනවයි කියලා හිතනවනම් තව ඉස්සරහට මේ සම්බන්ධයෙන් අපි කොහොමද පටලැවෙන්නේ අපි කොහොමද ලියෙන්නේ ඉතින් පිට කෙනෙක්ක සම්බන්ධයක් නැහැ 100 100ක් Taman අතේ තියෙන්නේ ඒ නිසා ඇත්තටම පැටලුණොත් වටිනවා මොකද Tamanගේ පැටලවිල්ලක් නේ ඇත්තටම ලියාගත්තත් වටිනවා Tamanම ලියාගනින්නක් නේ ඒක නිසා ධර්මයේ තියෙන නෛර්යානික ස්වරූපේ මතු කරගන්න අපි මේක පදනම් කරගනිමු. අද මේ තාක්කල් දේශනා කරන ධර්ම කොටස නිසා තම තමන්ගේ බණ භාවනාව නිසා මේ සංඥා විභූතියක් රූපේ විභූතියක් ලබා ගන්නට යම් කෙනෙකුට ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇති වෙනවනම් ඒක එසේම වේවා තවදුරටත් සද්ධා විදියේ සමාධි ප්‍රඥා කරගෙන ඇතිවෙච්ච ආත්ම ශක්තිය දිනු කරගෙන යන්නට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැතර බලාපොරොත්තු වෙනවා කියලා දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා